කාල වේලාව ඉක්මමින් යනවා යස් මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි මට මතක් වුණා මේ අවුරුදු 89 දී මම අපේ තාත්තා නැති වෙන්න ඩිංගකට ඉස්සෙල්ලා ඩිංගකට කියන්නේ මම පොඩි කාලයකට ඉස්සෙල්ලා ඉතින් තාත්තත් එක්ක ඔය සුවදව කතා කර කර ඉන්නකොට ඇහුවා දැන් කොහොමද 89 දිවත් අම්මව තේරුම් ගත්තද කියලා එතකොට ඉතින් එතුමා දීපු උත්තරේ තමයි තවම තේරුම් ගන්න බැරි වුණයි කියන්නේ එතකොට මේකෙන් මේ මේකෙන් මට ලැබිච්ච පාඩම තමයි මේ ජීවිතේ දෙන්නේ එකතු වෙලා එකතුණයි කියලා කිව්වට මේක ස්වාමීන් වහන්සේ මුළු ජීවිත කාලෙම එන ප්‍රශ්නත් එක්ක ඒ ඒ අවස්ථාවේ තේරුම් අරන් තේරුම් අරන් මැරෙනකල්ම යන වැඩක්. ඒක මරණින් ඉස්සරහදී සංසාරයේ දැන් උපවාසය කියන්නේ ප්‍රාර්ථනා ඇති කරගෙන ඉතින් ඒක ඒකෙදි හරිම වටිනවා මේ සැමියා බිරිඳ කියන භූමිකාවට ඉස්සෙල්ලා අපිට මතක් වෙන්න මතක් කරගත යුත්තේ කියලා මට හිතෙනවා මේ පිරිමියා සහ ගැහැණිය කියන දෙන්නගේ වෙනස. ආ මේ පිරිමි දැන් අපේ ගෙවල් වලත් නැත දැනටත් ඕවා ප්‍රශ්න. දැන් පිරිමි කෙනෙක් ඇදියට අපි සාමාන්‍යයෙන් සරමක් ඇඳුත් අපි අඳිනවා දවස් හතරක් පහක්. බොරු කියන්නේ මොකටේ? ඒක තමයි ඉතින් අපේ ස්වභාවය. නමුත් කාන්තාවක් එහෙම නෙමෙයි. කාන්තාවකට නිතර නිතර නිතර නිතර මේ හොදන්න ඕන රෙදි ගොඩ ගහගෙන ඉතින් ඒ ඒගේ ස්වභාවය. දැන් ඔය ඔය සිද්ධි ගත්තම ඕවටම ආරවුල් ඇති වෙනවා. මේක ඒ පිරිමියාගේ පිරිමියාගේ භූමික පිරිමි ස්වභාවය මොකද්ද? කාන්තාවගේ ස්වභාවය මොකද්ද කියලා තීරුම් ගැනීම මේ මේ මේකට ඇත්තටම දැන් ඒක තමයි අපි අර මුලදි සිහිපත් කළේ දැන් මේ අලංකාරානුපදානේන කියන මේ කාරණේ ගත්තාම අපිට නිකන් හරියම සරල දෙයක් වගේනේ පේන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ තරම්ම සංවේදීව ඒ කාරණා දේශනා කරලා තියෙන්නේ ඒ ඒ කාන්තාවගේ ස්වභාවය. කියන්නේ ඒක වරදක් හෝ අපරාධයක් කියන එක නෙමෙයි. ඒක තමයි එතන ප්‍රകൃතිය. එතකොට පුරුෂයාගේ ප්‍රകൃතිය, කාන්තාවගේ ප්‍රകൃතිය. ඒ ඒ එතකොට ඒ පොදු ගති ලක්ෂණ හඳුනා ගන්නත් ඕනේ. ඊළඟට අනන්‍ය ලක්ෂණ. දැන් අපි පහුගිය කාලේ නිතරම කතා කළා. ඔබතුමා මේ මතු කරපු කාරණේ ගොඩක් වටිනවා. දැන් ස්ත්‍රියට සහ පුරුෂයාට ආවේ දැන් අපි පහුගිය කාලේ කතා කළේ සංස්කාර ධර්මයන් පිළිබඳව ප්‍රඥාව ගැන කතා කරනකොට ඒ සංස්කාරයන්ට පොදු ගති ලක්ෂණ තියෙනවා. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. ඊළඟට සමානයි වගේ පෙනෙන ලක්ෂණ තියෙනවා. උදාහරණ හැටියට ගත්තහම රාගයේ තියෙනවා ප්‍රිය වෙන ගතිය, සද්ධාවේ තියෙනවා ප්‍රිය වෙන ගතිය. රාගයේ තියෙනවා දකින්නට කැමති ගතිය, සද්ධාවේ තියෙනවා දකින්න කැමති ගතිය. රාගයේ තියෙනවා අහන්න කැමති ගතිය, සද්ධාවේ තියෙනවා අහන්න කැමති ගතිය. එතකොට රාගයේ තියෙන උදව් කරන්න කැමති ගතිය සද්ධාවේ තියෙන උදව් කරන්න කැමති ගතිය. දැන් මෙහෙම එක වගේ පෙනෙන ලක්ෂණක් තියෙනවා. හැබැයි අනන්‍ය ලක්ෂණක් තියෙනවා. අන්න ඒ වගේ තමයි සමස්ත ස්ත්‍රී වර්ගයාටම පොදු ලක්ෂණ තියෙනවා. සමස්ත පුරුෂ වර්ගයාටම පොදු ලක්ෂණ තියෙනවා. ඒ අතර ස්ත්‍රියගෙන් ස්ත්‍රියට ආවේනික ලක්ෂණ තියෙනවා. පුරුෂයාගෙන් පුරුෂයාට ආවේනික ලක්ෂණ තියෙනවා. එතකොට ඔබතුමා කිව්වා වගේ මෙතනදී තේරුම් ගන්න ඕන අර සමස්ත ස්ත්‍රී වර්ගයාටම පොදු ගති ලක්ෂණ පුරුෂයා විසින් හඳුනා ගන්නට. සමස්ත පුරුෂ වර්ගයාටම පොදු ගති ලක්ෂණ ස්ත්‍රිය විසින් හඳුනා ගන්න. ඒක තමයි මූලික தත්ත්වය. ඊට පස්සේ තමයි අර අනන්‍යතාවයන් හඳුනගන්න. ඉතින් මේ තරම් ගැඹුරු විශ්ලේෂණයකට යා යන්න පුළුවන් වෙන්නේ ඔබතුමා කිව්වා වගේ මේ මේ නිවන් දකින්න තෙක් නිවන් දකින්න භවය දක්වා මේක පවත්තලවත් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ ඒක තේරුම් ගන්නව නම් තේරුම් ගන්න එකම කෙනා සමහරට මහා බෝසතාණන් වහන්සේ වෙන්න පුළුවන්. මොකද උන්වහන්සේ ਸਰවඥ වෙන නිසා. ඒ ਸਰවඥ කියන තැනට අර සමස්තය අන්තර්ගතයි. මොකද ඒ තව තව අවබෝධ කරගන්න එක් දෙයක් හරි ඉතිරි වෙලා නැහැ උන්වහන්සේට. ਸਰව සම්පූර්ණයෙන් මේක අවබෝධ කර. අන්න ඒ බඳු තැනකදී මේ පූර්ණ අවබෝධය ඇති වෙනවා විනා එහෙම නැති එහෙම නැති රහත් වෙන භවයේවත් මේ පරිපූර්ණ අවබෝධය ඇති කරන්න බෑ. අපි කියවනේ රහතන් වහන්සේ කියලා කියන්නේ අවිද්‍යා තෘෂ්ණා ප්‍රමුඛ ක්ලේශයන් ප්‍රහාණය කළ කෙනා. උන්වහන්සේ මහා ප්‍රඥා කියන එක නෙමෙයි එකෙන් අදහස් එතකොට ඒ නිසා තමයි රහත් මහ රහත් කියලා වෙනස්කම් තියෙන්නේ. මේ මහ රහතන් වහන්සේලා අතර සරියුත් හාමුදුරුවෝ මහා ප්‍රඥා. ඒතර ඒ අතරත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඊට වඩා සුවිශේෂ ප්‍රඥා. ඒතකොට මේ ප්‍රඥාව එක් එක් ස්තර තියෙනවා. රහතන් වහන්සේගේ ප්‍රඥාවත් වැඩිලා තියෙන්නේ මේ සසර පැවැත්මේ තේරුමක් නැහැ කියලා වටහාගෙන අතහරින්න අවශ්‍ය මට්ටමට විතරයි. ඉන් එහා කාන්තාව හරියට තේරුම් අරන් තියනවද පුරුෂයා හරියට තේරුම් අරන් තියනවද කියන සමස්තය එතනින් ආවරණය වෙනවා කියලා නියමයක් නැහැ. ඒ නිසා නිවන් දකින භවය දක්වා පවත්වාගෙන ගියා වුණත් ස්ත්‍රියට පුරුෂයා පුරුෂයට ස්ත්‍රිය අවශ්‍ය පරිපූර්ණ වශයෙන් වටහා ගන්නවා කියලා කියන්න බෑ. අර ගැටුම් අවම කරගෙන නැවැත්මට සහායක් වෙන හැටියට කල්යාණ මිත්‍රත්වයෙන් පවත්වා ගන්න පුළුවන් නම් එපමණකින් නඩත්තු කර ගන්න පුළුවන්. ඉතින් ਸਰව සම්පූර්ණයෙන් වටහා ගන්න වෙනවා නම් අර මහා බෝධි ප්‍රාර්ථනාවක් වගේ ඇති කරගෙන එතනට යන කෙනෙකුට විතරයි පරිපූර්ණ අවබෝධයක් ගන්න පුළුවන්.